ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි සෑම සෙනසුරාදා දිනකම මේ අතිවිශිෂ්ට සවස් හතර දක්වා පැවැත්වීමට අදහස් කරන ලබන භාවනා පන්තියක ආරම්භක දවසයි අද විශේෂයෙන්ම අද දින 2000 දවස වශයෙන් සැලසෙනවා සාමාන්‍ය නිදහස කියලා කතා කරන්නේ ආර්ථික නිදහසක් නැත්නම් දේශපාලන නිදහසක් වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන නිදහස ඒක නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන නිදහස ලැබීමටයි අපිම අපි මේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ. බුද්ධ දර්ශනයට අනුකූලව නිදහස ලැබීමට නම් අපේ මේ සියලුම සංස්කාර කෙරේ තියෙන බැඳීම් හිත් වලින් ඈත් වන්නට ඕන. අප අස්වලින් රූප දැකලා රූපාරණ ලබන ඒ තුල ගැට ගැහිලා බැඳිලායි සිටින්නේ. කනට ඇසෙන ශබ්ද කෙරෙහි අපි බැඳිලා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි, දිවට දැනෙන රසයන් කෙරෙහි, කායට දැනෙන නොයෙක් ස්පර්ශයන් කෙරෙහි, එසේම මනසට දැනෙන නොයෙක් කර්මණු කෙරෙහි අපි බැඳිලා සංයෝග වෙලා ගැට ගැතිලා අපේ රූපස්කන්ධය, අපේ නාමස්කන්ධය, අපේ මේ ඇඟ මමයේ මගේ කියලා අල්ලාගෙන අපි දැනෙලා. බාහිර ලෝකයේ තියෙන රූපස්කන්ධ කෙරෙහිත් අපි මෙලෙසින්ම සංයෝග වෙලා, ඉෂ්ට වෙලා දැනෙලා. ආම ලෝකයක් අල්ලාගෙන, රූප ලෝකයක් අල්ලාගෙන, අරූප ලෝකයක් අල්ලාගෙන, සමාගයේ ලෝකයක් අල්ලාගෙන, බාහිර ලෝකයක් අල්ලාගෙන ජීවි සත්‍යනුත් අල්ලාගෙන අජීවි වස්තුනුත් අල්ලාගෙන මේ සියලුම සංස්කාරවල අප ගැට ගැටිලා සංයෝජන වලින් බැඳලා සිටින්නේ. මේ ගැට ගැටි සංයෝජන සම්පූර්ණයෙන් කැටි අයින් මේ අපේ විමුක්තියට පස්වන එකයි බුද්ධ දර්ශනයේ හැටියට සැබෑ නිදහස කියලා හඳුන්වා දෙන්නේ. අද නිදහස් සමරන දවසේදී අපේ මේ සැබෑ නිදහස බුද්ධ දර්ශනයේ විමුක්තිය ලබා ගැනීමට කටයුතු ආරම්භ කිරීම සුබ නිමිත්තක් වශයෙන් අපට දකින්නට පුළුවන්. අද අපට දැනගන්නට ලැබුණා මේ පින්වත් අය අතුරින් භාවනාව ගැන කිසිම අවබෝධයක් නැති පිරිසක් සිටින බව. සමහර අය ඒ අතරම සිටිනවා විශාල ධර්ම ඥානයන්ගෙන් සමන්නාගත වූ අය. තවත් මේ පිරිස අය අතර සිටිනවා විවිධ භාවනා ක්‍රම අධ්‍යයනලා විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කරලා උසස් භාවනා අධ්‍යක්ීම් ලැබපු අය. අප මේ කතා පිළින් අදහස් කරන්නේ මේ භාවනා පන්තියෙන් අදහස් කරන්නේ මුලින් ඉඳලාම යන කෙනෙකුට භාවනා පන්තියට අවශ්‍ය කරුණු භාවනාවට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට අර තරමක් දුරට හෝ භාවනාමය ඥානයන් නැති භාවනාවේ අධ්‍යක්ීම් නැති හතර ධර්ම ඥානයන් ඇති අයට මේ අප පළමුවෙන් කියන දේශනා එතරම් ප්‍රයෝජනවත් නොවන්නට පුළුවන්. ඒවත් කවුරුත් මේ ධර්මයේ සාවධානව අසන්නේ කියලා අපි පළමුවෙන් ඉල්ලා සිටින්නේ. අපි මේ දේශනා මාලාවෙන් අපි බලාපොරොත්තු වන්නේ කෙලින්ම නිර්වාණය ලබා ගැනීමට අවශ්‍ය වූ ධර්ම කරුණු කියා දීමත් ප්‍රායෝගික වශයෙන් මේ භාවනාව ප්‍රමාණිකූලව ප්‍රගුණ කරවීමත් විශේෂයෙන්ම නිර්වාණය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන අය විසින් දසේක ධර්ම තියෙනවා. මේ නාම රූප ස්කන්ධ පංචස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද ධර්ම චතුරාර්ය සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ඒ වගේම සත්‍තිස් බෝධිපාශික ධර්ම වැනි ධර්ම කාණ්ඩයන් අල්ල ඇති දැනුම අපේ නිවන් මඟ ගමන් කිරීමට දෙහිවීම අපට උපකාර වෙනවා. ඒ ධර්ම ඥානයන් ක්‍රමානුකූලව ලබා දෙමින් මේ අය ප්‍රායෝගික අන්දමින් හැම හැම දිනම වාගේ සුසුත් භාවනා කර්මස්ථානයක යෙදවීමටයි අප බලාපොරොත්තු වන්නේ. බුදු පියාණන් වහන්සේ අනුමතග්ග සංයුත්තේ මෙසේ දේශනා කරනවා අනුමතග්ගෝ යම් වික්‍රේ සංසාරෝ උපබ්බා කෝටින පඤ්ඤායතේ අවිද්‍යා නීවරණාන සත්තානං සමනහා සංයෝජනානං සංධාවිතං සංස්කරතං කියලා. මේ තේරුම මේකයි අවිද්‍යාවෙන් දැසුණු සංහාවෙන් දැසුණු මේ සත්‍යය මේ සංසාරයේ ගමන් කරන්නේ කොපමණ කාලයක සිටද කියන එකේ සංසාරයේ මුල එන පඤ්ඤා ඇති දෙන්නේ නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ අප මේ සසර සැරිසරමින් පැමිණෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ සංසාරේ අප පොතේ දුක් විඳන කියන එක අප අවබෝධ කරගන්නේ නැහැ අප දන්නේ නැහැ අප පොතේ දුක් විඳ අපට ඒ සියලුම දුක් අද සමතකයි මේ සංහාවෙන් බැඳුණු අවිද්‍යාවෙන් දැස්සුණු සත්‍යය සංසාරයේ මෙසේ ගමන් කිරීම අති දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන්නේ ඇත්ත වශයෙන්ම අප විසින් අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා මේ සංස්කාරයේ මුල තේන්නේ කියන්නේ ඇත්ත වශයෙන්ම බුදු කෙනෙකුට ඒ ගැන ඒ කෙනෙකුගේ අතීත අනාගත අතීතයේ තියෙන ජීවිත ගැන කල්පනා කර කර මුළු ජීවිත කාලයම ගත කළත් බුද්ධ ජීවිතයේ ගිවි ගියත් එක්කයෙකුගේ තියෙන අතීත සංස්කාරයේ පැවති පෙර ආත්ම භාවයන් නිමවන්නේ නැහැ. මා මේ පින්වත් අයට පොඩි කතාවක් කියන්නම්. බුදු පියාණන් වහන්සේ හමුවීමට දවසක් ආජීවිතේ ගියා. ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආජීව වෘත්තිය සමාදන් වූ කවරෙකුට හෝ කවරකෝ මේ සුඛතියක ඉපදලා තියෙනවද පසුගිය කාලයේ තුලදී බුදුරජාණන් වහන්සේ ආස්වාස කරන ලද ආස්වාස වැල්ල ආස්වාස්කර නිමවීමට ප්‍රථමයෙන්ම කල්ප 91ක් ආපස්සට බැලුවා. ඒ පාසල කාලයක් තුළ කල්ප 91ක් තුළ සිටිය සියලුම ආජීවකයන් උන්වහන්සේගේ ඥාන දර්ශනයට හසු වුණා. බුදුරජාණන් වහන්සේ මිනිසා අවදාරනවා මේ ආජීවෝත්ය සමාදන් වූ කෙනෙක් සුගතිගාමී වෙලා දිනනවා කල්ප 91කට ප්‍රථමයෙන්ම ඒ ඔහු කර්ම ඵල ගැන ඇදහිීමකින් යුතුව කටයුතු කළ නිසා පමණයි කියලා. එවැනි අති දීර්ඝ අති දවනකාරී ප්‍රඥාවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිබෙනවා. බලන්න කල්පනා කළා ඒක හුස්ම දැල්ලක් දත් හුස්ම දැල්ල පිට කිරීමට ප්‍රථමයෙන් කල්ප 91ක් දැකීමට තරම් ජවන ප්‍රඥාවගේ සමන්නාලතු බුදුරජාණන් වහන්සේ අප එක්කෙනෙකුගේ පෙර භවයන් ගැන බැලුවා නම් කොච්චර දුරට සයක් බලනකොට දකින්නට පුළුවන්ද කියලා. උන්වහන්සේ සයක් නෙවෙයි, දවසක් නෙවෙයි, සතියක් නෙවෙයි මුළු බුද්ධ ජීවිත කාලයම එක්කෙනෙකුගේම පෙර ආත්ම භවයන් බැලුවා නම් උන්වහන්සේගේ ජීවිතයේ ගෙවී යනවා අර ආත්ම භාවයන් බල බලා සිට පුද්ගලයාගේ තවත් එහාට බැලීමට පෙර ආත්ම භාවයන් තිබෙනවා අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ උබ්බා කුචින පඤ්ඤායති මේ අපේ අතීත සංසාරයේ අග මුල කොහෙද කියලා පෙනෙන්නේ නැහැ ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ අප මෙසේ සතර සැරිසරමින් පැමිණෙන්නේ මෙසේ සතර සැරිසරමින් පැමිණෙන අප අප කොහේ ගියත් නිවසට ආපසු යනවා වගේ නිරන්තරයෙන්ම ගමන් කළේ මේ නිවර්ණාණය අවබෝධ නොකළොත් ගමන් කිරීමට සිදුවන්නේ සතර අපාය කරායි. සතර අපායයේ නිවහන මේ සතර අපාවල අපි අනන්ත දුක් ගැහැට වින්දා ඒ දුක් ගැහැට අප දන්නේ නැහැ අපට දැන් ඒවා අමතකයි. අප අවීචයාදී නරකාදීවල පැහැෙන කාලෙ ඒ ගින්නෙන් පිච්චෙන කාලේ නැතිකයි කියා නිම කරන්නට බෑ. උන්වහන්සේ වදාරනවා දේවදූත සූත්‍ර, බාල පඬිත සූත්‍ර වැනි සූත්‍රවල මේ අපායේ මිනිසු දුක් විඳින ආකාරය නිරසතන් දුක් විඳින ආකාරය අම්මේ කෙලින්ම අවීචයට දැමීමට ප්‍රථමයෙන්ම බොහෝ විට පංච බන්ධන කියලා වද පහක් පමුණනවායි කියලා දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පදාරනවා. සත්තං අයෝ කියලා හත්තේ ගමෙන්ති සත්වං සත්තං අයෝ කියලා ဒုတိ ය සත්තේ ගමෙන්ති සත්තං අයෝ කියලා පාදේ ගමෙන්ති සත්තං අයෝ කියලා ဒုတိ ය පාදේ ගමෙන්ති සත්තං අයෝ කියලා මජ්ජේ උරස්මින් ගමෙන්ති ගිනි කෙන දැවෙන පොල් කඳන් නැත්තම් පුවක් කඳන් තරම් විශාල මහා කුණ්ඩලෙන් අත්වලට අනිනවා පාවලට අනිනවා මජ්ජේ උරස්මින් ගමෙන් තී පපුව මැදටත් අනිනවා අපට කටුවක් පැනනත් කොයිතරම් දුකක්ද නමුත් මේ තරම් ගිනි කෙනෙක් දැවෙන ජකට උල්වලින් අපි එදා ඇනුම් කපා දුක් විඳා නමුත් ඒ දුක අපේ ජීවිතේ නැති කිරීමට සමත් වූයේ නැහැ අපේ කර්ම ශක්තිය බලවත් වූ නිසා ඒ පරණ ශක්තිය නිසාම මේ දුක් විඳිනා ජීවත් වුණා. නොඑක සාකාර බද බන්ධනවල ලක් වෙලා මේ ලෝකුම් ලෝකුම් කියලා මහා එකකට ගමන සත්‍යය එතන පැතිනා. සතින්ගේ උද්ගම් ගත්තේ අතින්ගේ අදෝ ගච්ඡති ඒ දේ සම්පච්චේ ඥානදී ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒකට වැටුණාන් පස්සේ ඒ ගිනි බුදෝගිය ඇහි වැටෙනට පස්සෙ උඩට යනවා පහළට යනවා පෙන පිඩුවක් වගේ දිවි ජීවි හත්ති වත්තේ පිච්චි පිච්චි ඒ අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. එහෙම අප අනන්තවත් දුක් විඳලා ඊට පස්සෙ තමයි අවීතිය කියන මහා නරකයට දානවයි කියලා සඳහන් වන්නේ. ඒ දැම්මට පස්සෙ ඒක හරියට මේ පනිකර ගිනි කෙනෙක් දැවෙන යකඩ පෙට්ටියක් වගේ. පෙට්ටියක පැති හයක් තිබෙනවා. ඒ වගේම ඊන්ද්‍රයේ පැති හයක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. උඩ තට්ටුවෙන් ඇති වෙන ගින්දර පහත තට්ටුවට යනවා පහත තට්ටුවෙන් ඇති වෙන ගින්දර උඩ බලා ගමන් කරනවා. අනිත් හතර පැත්තෙන් ගමන් කරන විත්ති හතරෙන් ගමන් කරන විනිජාලාවල් හතර දෙසින් ගමන් කරනවා. මේමද මේ නිර්සත්තු පිච්චි පිච්චි රෑදාවල් නැතුව නිරන්තරයෙන් කල්පනාන් දුක් පිළිනවා. සමින්ති දෛහති මත්සම්පි දෛහති නහාරම්පි දෛහති අට්ඨිමති සම්පදෝපායන්ති කියලා බුදු පියාණන් වහන්සේ වදාළනවා. එහි ඉන්න සත්ත්වයන්ගේ මස් දෙවෙනවා, පන් දෙවෙනවා, ඇතුලේ නහර දෙවෙනවා. අට්ඨිමති සම්පදෝපායන්ති ඇතෝගෙන් දුම් විසි වෙනවා. දුම් විහි දෙනවා. ඒ තරම් දරුණු දුක් අප අනන්ත ප්‍රමාණ කාලයක් සංසාරේ පුරා දුක් විඳා එවැනි දුක් අනුභව කරමින් මේ පැමිණි අප නිර්වාණ ධාතුව අවබෝධ නොකළා නම් නැවතත් මේ දුක් අනුභව කිරීමට ඒකාන්තයෙන් අපට යන්නට සිදුවනවා. අපට ඒවා අද මතක නැහැ. මේ විතරක් නෙවෙයි ඊට පස්සේ වැඩිලා හරි ප්‍රේත ලෝකයකට වැටෙනවා නම් කන්නට නැතුව බොන්නට නැතුව ඉන්නට තැනක් නැතුව හැදීමට වසක් නැතුව සෙන්සුතු ටිකක් සොයසයා බොහෝ දුක්ඛනන්ත ප්‍රමාණ දුක්ඛ විපේත ලෝකවල වින්දා. අවුරුදු දහස් ගණන් විපාකයේ වතුර බිඳක් නැහැ. අවුරුදු දහස් ගණන් ආහාරයේ කුසට කිසිම ආහාරයක් නැහැ. අර මේ ලක්ෂණ සංයුත්තේ කියන සංයුත්ත නිකායේ තියෙන කොටසක මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රේතයන් විවිධාකාර ප්‍රේතයන් දැකලා උන් විඳින දුක් විස්තර කරලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා උන්වහන්සේ දැක්කය කියලා. අනන්ත අප්‍රමාණ දිවි කෙලෙස් දැවෙන ශරීරවල කැටි කැටි පිච්චි පිච්චි විඳින දුක් අන්න මේ කියන්නට බැරි තරම් විශාල දුක් ප්‍රේත ලෝකවල විඳින්නට සිදු වෙනවා අප මේ නිර්වාණය ධාතුව නිර්වාණ ධාතුව අවබෝධ නොකළොත් නැවතත් අර සුපුරුදු ප්‍රේත ලෝකයට ගමන් කරන්නට අපට සිදු වෙනවා ඊට අමතරව තිරිසන් ලෝකවල අනන්ත අප්‍රමාණ දුක් ගැට අපි හින්දා අද ඉන්න සමාජේ නම් මේ ප්‍රේත ලෝකේ ගණන් ගන්නෑ මනුස්ස මේ අපි අවීචී ආදී නරකාදීවල් ගණන් ගන්නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකෝපන වික්‍රේ යහන් නාඤ්ඤස්ස සමනස්සා බාහමනස්ස සවා සුත්වා වදාමි අපිච්ච යතිව මේ සාමඤ්ඤාතං සාමං දිත්තං සාමං විදිතං සම්මේවාහං වදාමි කියලා ඒ දේව දූත සූත්‍රයේ බාල පඬිතු සූත්‍ර වෙනවල සූත්‍ර වල දේශනාකට වදාලා මේ මම මේ අපාය ආදී ගැන තියෙන විස්තර කියන්නේ මහණෙනි නානස්ස සමනස්සා බ්‍රාහ්මනස්සා සුත්වා වදාමි වෙන කෙනෙකුගෙන් වෙන බ්‍රාහ්මණයෙකුගෙන් වෙන ශ්‍රමණයෙකුගෙන් නැත්නම් දෙවියෙකුගෙන් බ්‍රාහ්මණයෙකුගෙන් අහලා නෙවෙයි මම මේක කියන්නේ අපිට ජීවනයේ සාමාන්‍යයන් මා විසින්ම මේක දැක්කා සාමන් දික්ඛාස මා විසින්ම මේක දැක්කා සාමන් ඥාතං සාමන් දික්ඛං සාමන් විදිතං මා විසින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළා සමේවාහං වදාමි ඒකයි මහණෙනි මම මෙලෙස කියන්නේ බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරු කියන්නේ නැහැ අපේ තියෙන මෝඩකමට අපේ තියෙන ඥානයේ පටුභාවය නිසා මේ නිරය ආදී ලෝකයන් නැහැ කියලා අද සත්‍ය සිතාගෙන සිටිනවා. ඔවුන්ගේ සිටිවිල්ල කවරක්වත් මේ නිරය ආදී දුක් ඒකාන්ත වශයෙන්ම අදත් පවතිනවා මේ අපි දුක් විඳා බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. මෙවැනි සතර අපාවල දුක් විඳිනා ඉන්න අතරතුර තමයි ඒකාමත්ම කලාතුරකින් මනුෂ්‍ය ජීවිතයකට අපට එන්නට හැකිවන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා මේ නියපොත්ත උඩ තියෙන පස් ටික වගේ මහණෙනි මේ සතර ආපායට වැටිච්ච සත්‍යයකට නැවත සුගතියකට එන්නට පුළුවන් වන්නේ කියලා. ඒ කියන්නේ නියපොත්ත උඩට ගත්ත පස් ටිකක් යන්තම් සුළුයි. ඒ තරම් සුළු පිරිසකට පමණයි සුළු සත්ත්ව කොටසකට පමණයි සතර අපායට වැටෙනොත් නැවත සුගතියකට එන්නට හැකියාව ලැබෙන්නේ. මේ එක්කම බුදු පියාණන් වහන්සේ වදාරනවා ඒ උපමාවම දක්වලා මේ නියපොත් උඩට ගත්ත පස්තික වගේ මහණෙනි මනුස්ස ලෝකයේ සත්‍යයේ මිය ගියාට පසුව නැවත සුගතියට උපදින ප්‍රමාණය පොළොවේ පස්තරම් විශාල ප්‍රමාණයක් මහණෙනි මේ මිනිස්යන් මරණයට පසුව දුගතියයි උපදින්නේ කියලා. දැන් කල්පනා කරන්න මිනිස්සෙක් වශයෙන් ඉපදිලා උසස් මිනිස් සිතක් ඇතුව ඉඳලා නැවත මරණට පසුව දුගතියක මිසක් සුගතියක ඉදීමේ ශක්තිය ඊටාම අල්පනම් දුගතියක උපන් කෙනෙකුට දිනක් පවක් නොදන්නා කෙනෙකුට කුසලයක් වීමේ අවස්ථාවක් නැති කෙනෙකුට කෙසේනම් සුගතියක උත්පත්තියක් ලබන්නට හැකි වේවිද කියලා මේ තරම් භයානක තත්ත්වයක් අප ඉදිරියේ මේ දිස්සන් මේ භයානක තත්ත්වයේ මේ අවදානම අප දන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අතිශයින් දීර්ඝෝ සංසාරයේ අපි සැරිසරනකොට අපි ඌරෙක් කියලා ඉදිරියලා දෙල්ල කපනකොට ගිය දේ ප්‍රමාණය එකතු කළා නම් මහා සාගරයේ ජලයට අධිකයි කියලා අනන්තග්ග සංගතියේම බුදු පියාණන් වහන්සේ වදාලා අප කරකෙත් වෙලා කටු මැරෙනකොට මරනකොට අපේ බෙල්ල කපලා මරනකොට ගිය ලී ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධිකයි මේකනම් දීර්ඝ කාලයක් තිස්සේ තිරසංසතුන් වෙලා ඉඳලා අපි දුක් විඳා කලාතුරකින් තමයි මනුස්ස භාවය ලැබුවේ මේ මනුස්ස භාවය ලැබුවාට පස්සෙ බොහෝ දෙනෙක් ජීවත් වන්නේ තිරසං විදිහටමයි තිරසං ලෝකයේ සත්‍යයන් උපදිනවා කනවා බොනවා නිදා ගන්නවා ඔවුන්ගේ ප්‍රජාව ජනනය කරනවා නැවත මැරිලා යනවා නැවත දුගතියක උපදිනවා බොහෝ මිනිස්යන් වශයෙන් පිටී සිටින අයත් ලෝකයේ පහළ වෙනවා කනවා බොනවා මොනවා හරි විනෝද දේවල් කරනවා සමාජයේ ප්‍රජාව වර්ධනය කරනවා අවසානයේ මැරිලා දුගතියක උපදිනවා මේ සත්‍යයෙන් ඈත් වීමට නම් මේ භයානක සංසාර සාගරයෙන් ඈත් වීමට නම් අපි ඒ සඳහා කටයුතු කරන්නට වෙනවා සුදුසු සම්දමින් පිළිපදින්නට වෙනවා අප මේ අද හොඳට සිටියට හොඳ අස්කන්නාස ආදී ඉන්ද්‍රියන් සහිතව සංපත්තියක් සහිතව මනුස්ස ජීවිතයක් ඇතුව අද සිටියට හෙට වෙනකොට මරණය සිදුවේද කියලා කවුද දන්නේ අජීව කිත්සන්නාසප්පන්නකෝ ජඤ්ඤා මරණං කියේ අත අතම උත්සාහ කරන්න ඕ ජඤ්ඤා මරණ සුවේ වෙත මරණය සිදුවේ කියලා කවුද දන්නේ මේ බුදු පියාණන් වහන්සේ වදාළ පාඩය අපරාධ මෙලෙසින් සිටියට සමහර විට හෙට නැගිටින්නට ඇඳෙන් නැගිටින්නට බැරි තත්ත්වයක් බුද්ධතවන්නට පුළුවන් අංශභාග වෙන තත්ත්වයක් ඇති වෙලා සමහර විට අප නිරෝගී කායක් ඇතිවාද සිටියට හෙට වෙන විට කවදාවත් සුවකල නොහැකි රෝගී තත්යකට බඳුන් වන්නට පුළුවන්. අද අපේ අත්පා තිබුණට හෙට වෙනකොට මේ අත්පා කැඩී බිඳී සුණු විසුණු වී යන්නට පුළුවන්. අප අද පෙනෙන මේ ඇස් දෙක හිත වෙනකොට අන්ධ වීමේ අන්ධ වන්නට පුළුවන් අපි කරපු කර්ම ශක්තියෙන් අප පසුපසින් පසුපසින් තිබෙනවා කොයි වෙලාවෙද කොයි වෙලාවෙද ඔබට පහර දෙන්නේ කියලා අතිවිශාල පාප කර්ම ශාසියක් අපි සිදු කරලා තිබෙනවා මේ පාප කර්ම වල විපාක අපි විඳින්නට සූදානම් වන්නට ඕන ඒවෙන් ගැලවෙන්නට අපට හැකියාවක් නැහැ එම නිසා මේ අපට කන සම්පත්තියක් තිබෙනවා අපේ ඇස් පේනවා කන් ඇහෙනවා අපේ නිරෝගී සම්පත තියෙනවා අපේ තරුණ භාවය තිබෙනවා එම නිසා මේ කාලයේ උපරිම ප්‍රයෝජනය ගන්නට ඕන හැකි අවස්ථාවෙන් ප්‍රයෝජනට ගන්නට ඕන බොහෝ කෙනෙක් කල්පනා කරන්නේ මහලු වූාට පසුව අපට පුළුවන් මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කරන්නට අපට පුළුවන් භාවනා කරන්නට ආදී වශයෙන් ඇත්ත වශයෙන්ම මහලු වුණාට පස්සේ භාවනා කරන්නේ ඉතාමත්ම අසීරු කාරණාවක්. අපේ ශරීරයේ අපට අනුකූලව අපට අවශ්‍ය විදිහට හසුරවන්නට බෑ. අපේ ඇස් කන්නාසාදී ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. අපට එක තැනක ඉඳගෙන බොහෝ වේලාවක් ඉන්නට බෑ. අතිශයින් දරුණු පීඩා ශරීරයේ තුලින් මතුවෙනවා. අපේ ධාරණ ශක්තිය ස්මරණ ශක්තිය අඩු වෙනවා. අපේ චින්තන ශක්තිය අඩු වෙනවා අපේ සමාධිය පවත්වා ගැනීමට අවශ්‍ය කායික ජීර්ණය නැති වී යනවා මහලු වුණාට පසුව ඇත්ත වශයෙන්ම භාවනා කිරීමේ තිබෙන හැකියාව එන්න එන්නම එන්න එන්නම අඩු අඩු වී යන්නේ එම නිසා භාවනාවක් කරන්නට පටන් ගන්නට ඕනෙන්නේ ඒ සඳහා ඒ භාවනා කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ඇති වෙලාවක නිරෝගී භාවය ඇති වෙලාවක තරුණ භාවයේ ඇති වෙලාවක මේ කටයුත්තෙන් සාර්ථක ප්‍රතිපත්තියක් ප්‍රතිඵලයක් ගැනීමට හැකියි කියා අපට සදබල විශ්වාසයක් ඇති අවස්ථාවක මහලු වුණාට පසුව කිරීමට නෙවෙයි මේ ධර්මයේ තිබෙන්නේ. අද අදම කිරීමටයි මේ ධර්මයේ තිබෙන්නේ. අද අදම පුහුණු වීමටයි. මේ විදිහට අතිශයින් දීර්ඝ කාලයක් තිස්සේ අපි දුක් විඳගෙන දුක් විඳගෙන මේ ගමන් කරනවා නිර්වාණ ධාතු සාක්ෂාත් නොකළා නම් අපට නැවතත් අර සුපුරුදු දුක් වලටම පත් අත්යන්නට සිදුවෙනවා ඒ දුක් අනුභව කිරීමට සිදුවෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය දැන් අවුරුදු 2500 ගානක් ගෙවිලා කාශ්‍යප බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් ඉවරයි ඊට ඉස්සෙල්ලා වැඩ සිටිය සියලුම බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන තිබුණු බවට ලාංඡනයක්වත් අද නැහැ දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් බුදුවරු ලෝකයේ පහළ වුණා. අපට බුදුවරු ලෝකයේ සම වුණා. අපේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මවලට ඇරෙන්කම් දුන්නා. නමුත් භාවනාවක් කළේ නැහැ. එම නිසාම සතරේ ගැලෙන දුකේම අනුභව කළා. සංසාරයෙන් එතර වෙන්නට බැරි වුණා. කලින් බුද්ධ ශාසන ගිවි කියාසේ මේ අපේ ගෞතම බුද්ධ ශාසනයෙන් දැන් හරි අඩකටත් වඩා දෙල්ලයි තියෙන්නේ. ඉතිරි අඩත් අපටත් පුරා ගෙවි යන්නට පුළුවන් මේ අප අදාදන උත්සාහ කළේ නැත්නම් විශේෂයෙන්ම බොහෝ අය අපට ප්‍රකාශ කරලා තියෙනවා කීප දෙනෙක්ම නැවත උපදී කිදී පින් කරන්නටයි අපි බලාපොරොත්තු වන්නේ නිවන් යන්නට නෙවෙයි භාවනා කරන්නට නෙවෙයි කියලා. වැරදි අවබෝධයක්. හරියට ඒ ගය ගැන සුව ඉතාම සද විශ්වාසයක් තියෙනවා තමා මැරුණට පස්සේ මිනිස්සෙක් වෙලා උපදින්නට පුළුවන් වෙයි කියලා. ඒක ගැන කිසිම සහතික වීමක් නැහැ. සෝවාන් වූ කෙනෙකුගේ ගති නියමයක් නැහැ. කවදාදනක උපදීද කියලා අපි සමහර විට බොහෝ විට තිරිසන් ලෝකයට වැටෙන්නට පුළුවන්, പ്രേත ලෝකයට, සතර ආපායට වැටෙන්නට පුළුවන්. එහෙම ගියොත් ඔය කියන අදහසට අනුකූලව අපට පින් දහම් කිරීමේ අවස්ථාවක් ලැබී යන්නට පුළුවන්. හොඳයි අපි කල්පනා කරමු නෝරදවාම අපි මිනිස්සෙක් වුණයි කියලා. අපිට මොන සහගත වීමක්ද අපි බෞද්ධෙක් වෙලාම උපදීද? අපි සම්්‍යක් දෘෂ්ටික කුලයකම ඉපදෙයිද? අපට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙයිද? අපට මේ සාමයේ පින් දහම් කිරීමේ හැකියාව ඉදිරි අනාගතවලදී ලැබෙයිද කියලා අපට හිතන්නට පුළුවන්. මා මේ පින්වත් අයට කියන්නම් කතාවක් අපේ ගෞතම බෝධිසත්වයන්න් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් තිස්සේ පාරමී දහම් පූර්ණේ කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමීපයේදී නියත විවරණ ගත්තා 28 වෙනි වාරයට. එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ උන්වහන්සේ ඒ බෝධිසත්වයන් වහන්සේ ඉපදලා සිටිනකොට 27 නමකින් නියත විවරණ අරගෙන ඊළඟට බුද්ධත්වයේ ලැබීමේ නියත භාවයේ ඇතුව සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පුරලද මහා කාර්මී පුණ්‍ය ශක්තියක් ඇතුවයි සිටියේ නමුත් පාස්ක බුද්ධ ශාසනයේ ඒ බෝසත්යන් වහන්සේ සිටියේ මිත්‍යා දෘෂ්ටිකේ වශයෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකීමට යාම පවා ප්‍රතික්ෂේප කළා. ඔය මුදු මහානාට මොන බුද්ධත්වයක්ද කියලා. ඇත්ත වශයෙන්ම කල්යාණ මිත්‍රයෙක් සිටපු නිසා ඔළුවෙන් කොණ්ඩෙන් අල්ලාගෙන ඇදගෙනයි බුදුරජාණන් වහන්සේ සමීපයට ගියේ. ඒ ගතිකාර කියන යහළුවා. දැන් කල්පනා කරන්න එවැනි මහා පාරමී පුණ්‍ය සත්‍යයක කෙනෙකුට එසේ කිසිහක් වාදයක්ම නියත විවරණ ලබාගෙන සිටි උත්තම පුද්ගලයෙකුට නියත වශයෙන්ම ඊළඟ ආත්මයේ බුද්ධත්වයේ ලැබෙන බව සහතික වී ඇති පුද්ගලයෙකුට එවැනි මිත්‍යා දෘෂ්ටික අදහස් පහළ වූවා නම් අපි වැනි සුළුපටු කෙනෙකුට නැවත ඉපදුනාට පසු කවරනම් මිත්‍යා දෘෂ්ටික අදහස් පහළ විය හැකිද කියලා. එම නිසා හිත නෙවෙයි ලබන ආත්මේ නෙවෙයි මෛත්‍රී බුද්ධ ශාස්ත්‍රේ නෙවෙයි අද අදනගේ ජීවිතයේ තුළදීම නිර්නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම සඳහා අපි උත්සුක වන්නට ඕන. සසර දුකින් මිදීමට නිවන සාක්ෂාත් කිරීමට අපේ විමුක්තිය ලබා ගැනීමට මෙය අන් කිසි කෙනෙක් සඳහා කරන දෙයක් නෙවෙයි සමාත තමා ඇලුම් කරනවා නම් සමාජකට අකමැති නම් තමා සතර පාවල දුක් විඳීමට කැමැත්තක් තමා තුළ නැත්නම් මේ භාවනාව කරලා නිවන් යාම සඳහා කටයුතු සම්පාදනය කරගන්නට ඕන. මා මේ කරුණ කීපයක් ප්‍රකාශ කළේ මේ කින්වත් අය භාවනාව පිළිබඳව භාවනාවට ටිකක් දුමු කිරීමේ අදහසින්. මොකද්ද භාවනාව කියන්නේ? භාවනාව කියන එකට විවිධ අර්ථ නිරූපණයක් මට දක්වන්නට පුළුවන්. නමුත් මේ සෑම දිනාටම තේරෙන පරිදි සුළුෙන් කියවොත් භාවනාව කියන්නේ අධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන පරිදි සමාධියේ සිට දියුණු කර ගැනීම. දැන් අද නවීන විද්‍යාවේ සාම දියුණුවේ තාක්ෂණයේ අතිශයින්ම දියුණුවයි. එතකොට සිත දියුණු වෙලා තියෙනවා කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒ හා අත්දැල් බැඳගත් ආධ්‍යාත්මික දියුණුවක් නොමැති නිසා ඒ සැබෑ මානසික දියුණුවක් නෙවෙයි. <clears throat> සැබෑ මානසික දියුණුවක් ලැබීමට ආධ්‍යාත්මික දියුණුවක් ලැබීමට හැකිවන අන්දමින් අපි යම් කිසි ආකාරයකට හික්මෙන්නට ඕන. මේ ආධ්‍යාත්මික දියුණුව ලැබීමට නම් අපේ සිත පාරිශුද්ධත්වයට පිරිසුදු භාවයට පත් කරගන්නට ඕන. ගේ මිනිසුන් පිරිසුදු භාවයට පත්වන්නේ සිතින්. සත්‍යයන් පිරිසුදු භාවයට පත්වන්නේ සිතින්. චිත්ත සංකේතා වික්‍රේ සත්තා සංකේසන්ති චිත්ත වෝදානා වික්‍රේ සත්තා විසුද්ධන්ති කියලා බුදුපියාණන් වහන්සේ වදාළා. මේ සිත පිළිපිලීම නිසායි සත්‍යා පිළිසු භාවයට පත්වන්නේ සිත පිරිසිදු වීම තුළිනුයි සත්‍යා පිරිසිදු භාවයට පත්වන්නේ අපි භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ මේ සිතේ අතිපරිශුද්ධ භාවය ළඟා කර ගැනීමට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීමට මේ ධාමතර භාවනාව තුළින් අපට වෙනත් ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් සාමාන්‍යයෙන් පාසල් යන ළමයි පවා භාවනාවට නිරතුණා නම් ඔහුගේ හිත නොඑක් කර්මන කරා දුවන්නේ නැතුව සමාහිතව ඉගෙන ගන්න කාරණාවටම සිත යොමු කරන්නට පුළුවන් වන නිසා ඔහුට වෙනදාට වඩා හොඳින් ඉගෙන ගැනීමට හැකියාව හත් වෙනවා. මනස දෙහසවා ක්‍රියා කරන රක්ෘත්‍යයේදී සිටින කෙනෙක් මේ භාවනාව කළා නම් භාවනාව තුළින් ඇති වෙන සිතේ සමාහිත භාවයේ නිසාම ඔහුට අර මනස දිනුවෙන් මනස යොදවලා කරන වැඩ සාර්ථකන්දමින් කරන්නට පුළුවන් වෙනවා එක්තතකින් අනිත්තකින් මානසික සහනයක් සුවයක් ලබා ගන්නට පුළුවන් වෙනවා භාවනාව තුළින් අනිත්පැත්තෙන් කායික වශයෙන් කාය වේශා වැඩ කරන කෙනෙක් සිටිනම් ඔහුටත් මේ භාවනාව තුළින් ඇති වෙන කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි ධර්මයන් ඇති වෙනකොට කය සංසිඳී යනකොට අය කරේ තියෙන දරත භාවයන් පරිලාහ භාවයන් තරදඩු භාවයන් කයේ තියෙන දුක්ඛිත ස්වરૂපයන් අයින් කරගෙන කය සංසම් කරගෙන ඉදීමේ ශක්තියකුත් ඇති කරගන්නට පුළුවන් වෙනවා සමහර විට අධික ප්‍රතික පීඩන වෙන්නේ රෝග වලට බඳුන් වී ඇති අයට ආනාපාන භාවනාවෙන් භාවනාවන් වලින් භාවනාවක නිරත වීමෙන් ඒ අධික රුධිර පීඩ වැනි රුධිර පීඩනයේ වැනි රෝග තත්ත්වයන් අඩු කර ගන්නටත් පුළුවන්. මේ කාමතර මේ භාවනාව නිසාම අපට එදිනදා ජීවිතයේදී සමුවන නොයෙක් ගැටලු වලට මුහුණ පාන්නට පුළුවන් කිසිම මේ ආකාරයෙන් දුකකට පත්වන්නේ නැතුව අපි නිරන්තරයෙන්ම නොඑක් කර්මණු කෙරෙහි ගැටෙනවා නිරන්තරයෙන්ම නොඑක් කර්මණු කෙරෙහි අපි ඇලෙනවා ඇලීම් ගැටීම් වලින් අපි නිරන්තරයෙන්ම දුක් විඳිනවා අපිට සමහර විට මේ ජීවිතය තුළදී නොඑක ආකාර දුක් පීඩා වලට කරදර වලට බඳුන් වන්නට සිදු වෙනවා මේ දුක් පීඩා කරදර වලට බඳුන් වෙනකොට අපේ සිත සමබරතාවයකින් පවත්වාගෙන යමින් මේ දුක් වලට අපේ සිතපත් කරන්නට ඉඩනදී සිත සමාධිමත් ස්වરૂපයකින් සමබරතාවකින් සබා ගැනීමේ ශක්තියක් මේ භාවනාව තුළින් කෙනෙකුට ලැබෙනවා. ඒ අනුව මේ ජීවන කෙසේ වෙතත් මේ ජීවිතයේ සාර්ථකන්දමින් කරගෙන යෑමේ හැකියාව අත් වෙනවා. මෙවැනි පටු අභිමතාර්ථයන් නෙවෙයි අපේ භාවනාව තුළින් අප බලාපොරොත්තු වන්නේ බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේලා නිවිසනදී පැමිණ වදාළ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි අපේ භාවනාව තුළින් අප අදහස් කරගත යුතු ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය වී එයයි. එම නිසා මේ සිත පිරිසුදු භාවයට පත් කිරීමට නිර්වාණ ධර්මයේ අවබෝධ කිරීමට අපි එක්තරා විදියකින් හික්මෙන්නට ඕන. ඒ හික්මෙන ආකාරයට අනුව කටයුතු කිරීමයි භාවනා කරනවා කියලා අප සිදු කරන්නේ. එතකොට මේ හික්මීම ආකාර දෙකකින් සිදු කරනවා. නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් මේ දෙආකාරයෙන් හික්මීම තිබෙන්න ඕන. සංවර වශයෙන් එකට අප නිදර්ශනක් කියනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට නිරන්තරයෙන්ම තරහ යනවා නම් සමාජයේ දූ දරුවන් දඹ දරුවන්ට හිත මිත්‍රයන්ට නිතරම බණින් බණිනවා නම් ගහනවා නම් නිරන්තරයෙන්ම ඒ තරහා නිසා දුක් විඳිනා ඔහුගේ සිත තුළ කිසිම සංවර භාවයක් නැහැ. ඉතින් මොහොත කවදාකාරයකින් හෝ මේ තරහ යෑමේ ආදීනේ අවබෝධ වෙලා මේ තරහ යන එක වරදක් කියලා දැකලා තරහා එනකොටම ඒ තරහා යාමට නොදී සිත සංවර කරගන්නට පුළුවන්කමක් ඇති වුණොත් තරහා යන හොඳ එකක් නෙවෙයි මගේ කායික දුකක් මට ඉන්න ලැබෙනවා මානසික දුකක් මට අත්පත් කරගන්නට සිදුවන ඒ තුنين එම නිසා මේ තරහා යාමට මම ඉඩ දෙන්නේ නැහැ කියලා ඒක සංවර කරගන්නට පුළුවන් නම් ඒ තුنين අපට සංවරයක් ඇති වෙනවා ඒ ආකාරයෙන් සංවර වශයෙන් හික්මිය යුතු ආකාරයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් හික්මන්නේ එහෙම නෙවෙයි. ඒ තරහ යන පුද්ගලයාම කල්පනා කරනවා මේ තරහ යන්නේ මගේ සිත තුළ පතිත අංශයේ තරහ යන්නේ ශක්තිය පවතින නිසා මේ ශක්තිය මම මුලින් උපුටා දාන්නට ඕන කවදාවත් නැවත තරහ සිතක් ඇති නොවන ආකාරයට එහෙම සිතලා භාවනාවකින් අර තරහා යන්නේ හේතුව වෙලා හේතු සම්පූර්ණයෙන්ම අයින් කරනවා නැවත උට කිසිදාක කවර හේතුවක් නිසාවත් තරහා යන්නේ නැහැ එතකොට ඌ ප්‍රහාණ කිරීම තුළින් සංවර වුණා මා මේ කතා කළේ අපේ භාවනාව සාර්ථක කිරීමට නම් දෙආකාරයකින් අපි පිළිපදින්නට ඕන සංවර වීමෙන් එක් පැත්තකින් ප්‍රහාණය කිරීමෙන් අනිත් පැත්තෙන් මේ සංවර වීම සහානය කිරීම සඳහා උපයෝගී වෙනවා. උපකාර වෙනවා. සංවර වීම පස් ආකාරයකින් සිදුවන්නට ඕන. පළවෙනි එක සීල සංවරයක් තියෙන්නට ඕන. දෙවැනි එක සති සංවරයක් තියෙන්නට ඕන. අප මේවා විස්තර කරනවා පස්වට ක්‍රමානුකූලව. තුන්වෙනි එක ඥාන සංවරයක් තියෙන්නට ඕන. හතරවෙනි එක කාන්ති සංවරයේ ඉවසීමෙන් සංවර වීමක් සිදුවන්නට ඕන. අස්සන කාරණාව වීර්ය සංවරයේ වීර්යයෙන් සංවර විය අවස්ථාවක් තිබෙනවා. එතකොට මේ පස් ආකාරයෙන් අපි හික්මිනවා. මේ පස් ආකාරයෙන් හික්මීම නිසා ප්‍රහාණය කරනවා තවත් පස් ආකාරයකින්. අපේ සිත තුළ තියෙන අකුසල ධර්ම, කෙලෙස් ධර්ම ප්‍රහාණය කළ යුතු ආකාර පහක් පදංග වශයෙන් ප්‍රහාණය කරනවා. తాවකාලික වශයෙන් මේ පින්වත් අයගේ මේ මොහොතේ කිසිම කෙනෙකුගේ సంతාන තුළ මා හිතන්නේ රාගය, ද්වේෂයක් වැනි ද්වේෂ ධර්මයක් නෑ සිත පිරිසුදු භාවයට පත් වෙලා ඇති කියලා. මේ වෙලාවේ පදංග වශයෙන් කෙලෙස් යට කරගෙන తాවකාලික වශයෙන් නැත් කරලා තවත් එකක් තියෙනවා විස්කම්බන වශයෙන් අපි මේ කෙලෙස් තද කරනවා ඔබනවා. විස්කම්පණය කියනවා කියන්නේ අර පදංග වශයෙන් වාගේ ඉතා සුළු කාලයකට නෙවෙයි බොහෝ කාලයකට යටපත් කරනවා. හරියට මේ රබර් බෝලයක් වතුරක තියනවා නම් උඩ පාවි පාවි වතුර මුඩ පාවෙන රබර් බෝලේ අතින් අල්ලලා යටට පද කරගෙන හිටිනවා උඩට එන්නට නෙවෙයි. අත තිබෙන තාක්කල් අතේ අතෙන් අල්ලාගෙන තිබෙන තාක්කල් රබර් බෝලය වතුර උඩට යන්නේ නැහැ අත පිට දෙන්නේ නැහැ අන්න ඒ ලෙසින් කෙලෙස් ධර්ම බොහෝ කාලයක් තිස්සේ හිතට මතු නොවි ඉන්න තත්ත්වයක් තිබෙනවා විස්කම්බන වශයෙන් විශේෂයෙන්ම සමත වශයෙන් භාවනාවක නිරත වෙලා ධ්‍යාන ලැබපු කෙනෙකුට මේක අත් වෙනවා මේ தත්ත්වය ඇති කරගන්නට පුළුවන් අපිට හාමුදුරු නමක් කිව්වා දැන් අවුරුදු 3ක් කිසිම කෙලෙස් ධර්මයක් හිතට ඇති වෙලා නැහැ මගේ හිත තුළ කියලා. කිසිම රාගයක් කිසිම දෝෂයක් එකම සිතුවිල්ලක්වත්. ඒ පදංග වශයෙන් නෙවෙයි විස්කම්බන වශයෙන් හිත යට කෙලෙස් යටපත් කරගෙන. තවත් එකක් තියෙනවා අපි භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට සමුච්ඡේද වශයෙන් මේ කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට වෙනවා. සමුච්ඡේද කියන්නේ මුලින්ම උපුටා දමනවා. මුලක් සමගම ගලවා ගන්න. ඒක සිදුවන්නේ මාර්ගඵල ලැබීමෙන් පමණයි. අනිත් කවර දෙයකින්වත් ඒක සිදුවන්නේ නැහැ. එතකොට ඒ සමුච්ඡේද ප්‍රහාණය සඳහායි අපි මේ කටයුතු කිරීමට යන්නේ. ඒ සමුච්ඡේද ප්‍රහාණය අපේ සිත්වල තියෙන කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් මුළුමනින්ම දැවීමට අර මල කලින් කියපු සංවර වීම අවශ්‍යයි. ඊට පසුව තිබූ පදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් වීමත් අවශ්‍යයි. මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් අපට සම්පූර්ණ සමුච්ඡේද වශයෙන්ම නැවත මේ සංසාරයේ කිසිදාක නූපදින පරිදිම මේ කෙලෙස් ධර්මයන් අපේ සිත්තුලින් ගලවා දමන්නට පුළුවන්. මෙසේ ගලවා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ තවත් ප්‍රහාණ දෙකක් සිදු වෙනවා පටිච්චසමුප්පාද ප්‍රහාණ සහ නිස්සරණ ප්‍රහාණ කියලා. ඒ නිස්සරණ කියන්නේ ඔක්කොගින්ම කෙලෙස් ධර්මයන්ගෙන් සංස්කාර ධර්මයන්ගෙන් ඈත් වෙලා සිත විදහස් වී තිබෙන తත්වය. ඒ ප්‍රහාණය වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. ඊට අමතරව සම්පූර්ණයෙන්ම අපේ සිත පිරිසුදු භාවයට පත් වුණාට පසුව අපේ සිත සංසිඳුණු තත්ත්වයකට පත් වෙනවා. පටිච්චසද්දි තත්ත්වයකට පත් වෙනවා. මේ පටිච්චසද්දි ප්‍රහාණයක් තවත් වෙනවා. එතකොට අප මේ කටයුතු කරන්න කියන්නේ අන් කිසිවක් ලබා ගැනීම සඳහා නෙවෙයි මේ සමුච්ඡේද ප්‍රහාණය සඳහා කෙලෙස් අපේ సంతානය තුලින් නැවත නූපදින පරිදිම ගලවා මුළුණු පුටා ගැනීම සඳහා විශේෂයෙන්ම අටුම වශයෙන් සෝවාන් මාර්ගයෙන් කලවා දැමිය යුතු සක්කාය දිට්ඨිය කියන මම මගේ කියලා ආත්මයක් තියෙන කියන බැරි අවබෝධය බුද්ධ ආදී අටතැන්වල තියෙන සැකේ කියන පිටිකිච්ඡාව වැරදි ආකාරයෙන් නිමම්මක දමන් කිරීමට උත්සාහ කිරීම යන සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණ වශයෙන්ම සමුච්ඡේද වශයෙන්ම නැවත සසර කවදා නූපදින ලෙසම ගලවා ඉවත් කිරීමටයි අපි මේ කටයුතු කරන්නට සූදානම් වන්නේ. ඒ තුළින් තමයි අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. දැන් මා කතා කළේ මේ දක්වා අපේ අපි මේ සංසාරයේ ගමන් කරපු කාලයේ මෙතකේ කියා කියන්නද බෑ ඒ අනන්ත ප්‍රමාණ කාලයේ පුංච කාලයේ පුරාම අපි අනන්ත ප්‍රමාණ දුක් හැට වින්දා සතර අපාවල ඒ දුක් හැට අනාගතයේ විඳින්නට වෙනවා නිර්වාණය සාක්ෂාත් කළේ නැත්නම් එම නිසා ඒ නිර්මාණය සාක්ෂාත් කිරීම සඳහා අපි භාවනාවක් කරන්නට ඕන. ඒ භාවනාව කරනකොට එක්කතකින් සංවර වීමක් අවශ්‍යයි, අනිත්කකින් සහානී කිරීමක් කළ යුතුයි. මේසයි අප ප්‍රකාශ කළේ මේ දක්වා. මෙහි සාරාංශය ඒකයි. මේ සංසාරයේ අපි විඳපු දුක් අපට මතක නම් වෙන කිසිවක් කරන්නේ නැහැ අපි මේ සසර දුකින් ගැලවීමට උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි උඹලගේ හිස ගිනිගෙන දැවෙනවා නම් ඒ ගිනිගෙන දැවෙන හිස නිවන්නට උත්සාහ කරන්නට එපා. ඒ උත්සාහ කරනවට වඩා හොඳයි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා උත්සාහ කිරීම. ඔළුව ගිනිගෙන තිබෙද්දී ඒ කින්තර පවා නිවීමට උත්සාහ නොකර අපි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ කළ යුතු බවයි බුදු පියාණන් වහන්සේගේ කාරුණික අනුශාසනයේ කාරුණික අවවාදය. එම නිසා එම අවවාදයේ පිළිකලා මේ පින්වත් අය භාවනාවක නිරත වන්නට ඕනේ. භාවනාවේ තියෙන අවශ්‍යතාවය පෙන්වා දීමටයි අප මුලින්ම මේ කර්ම කීපයක් ප්‍රකාශ කළේ. එතකොට අපි අර සංවර වීම පහ ගැන දැන් කතා කරමු. සීල සංවරය, සති සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය, පඤ්ඤා සංවරය. සංවරය කියන්නේ ඉක්මීම. අද අපි සීල සංවරය ගැන කතා කරමු. මේ පිටින් මොන්ටිසෝරි බණක් සාමාන්‍ය අයට මේ උගත් අයට ඒ තරම් මේක ගෝචර නොවන්නට පුළුවන්. පස්සුවට පස්සුවට හොඳ හොඳ ධර්ම එළියට එන්නට පුළුවන්. අද නෙවෙයි. භාවනාව කෙරීගෙන කෙරීගෙන යනකොට අපි මුලින් ඉඳලා මේ කතා කරන්නේ. මොකද්ද සීල සංවරය? සීලෙන් අපි හික්මෙන්න ඕන. අපි උපන්දා සිට අද දක්වා පංචෙන් දතු වාර කොපමණද? නමුත් නිවැරදි වශයෙන් අපි පංචිල් දැක්කද කියලා දැන් සිටිලා හිතලා බලන්න. පංචිල් ගන්න নমස්කාර පාඨය කියන්න කියනකොටම නමෝ තස්ස බරවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි උදේ කියනවා. කියන්නේ මොනවද කියලා කිසිම අවධානයක් නැහැ. මොකක්ද කරන්නේ කියලා කිසිම තීරමක් නැහැ. කියන්නම් වාලේ වචන ටික ප්‍රකාශ කරන අවංකවම ඉතලා බලන්න මේ දක්වා එහෙම නේද කියලා. ඒකේ තේරුමවත් සමහර අය දන්නේ නැහැ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවත් වූ අද්වත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරයේ දේවා කියන කයින් අදහස් මේක පසුව নমස්කාර පාඨය කියන්න කියලා කෙනෙක් කිව්වට පසු নমස්කාර පාඨයේ කියුත්තේ ජීවමාන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටිනවා. හරියට මේ ජීවමාන හාමුදුරු කෙනෙකුට අර ජීවත් වෙන හාමුදුරු කෙනෙක් ගාවට ගිහින් වදිනවා වගේ. මේ බුද්ධ රත්නයට මම භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ රත්නයට මෙසේ নমස්කාර කරනවා කියන අදහස පෙරට කරගෙනම নমස්කාර පාඨය කියන්නට ඕන. එහෙම නැතුව নমස්කාරය කියමින් බුදුරජාණන් වහන්සේට කළ নমස්කාරයක් වන්නේ නැහැ. ඒක පළවෙනි කාරණාව. ඊළඟට අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ආදී වශයෙන්. ඒක කියනකොටම මේ අය ආවට ගියාට සමහරවිට පුරුද්දට කියන්නේ මොනවද කරන්නේ මොකද්ද කියන කිසිම අවබෝධයකින් තොරව බුද්ධං සරණං ගච්ඡාමි කියන වචන පමණයි. කල්ලි මොකද්ද කියලා දන්නේ නැහැ. සරණාගමන සම්පූර්ණං කියනකොට සරණාගමනේ ඉවරයි විමයි කියනකොට අහම් බන්තේ මම ස්වාමීනි කියලා බැලදී විදිහට කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට අවංකවම මේක පසුව ප්‍රතිඥාවක් කරගන්නට සසර දුකින් මිදීම සඳහා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවායි කියලා අවංකවම හිත ඇතුළෙන්ම හදවත පතුලෙන්ම සරණ යෑමක් කරන්නට ඕන වචන මාත්‍ර පිටකීම කිසිසේ ප්‍රමාණවත් වන්නේ නැහැ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන කොටත් සසර දුකින් මිදීම සඳහා ඒ උතුම් ධර්ම රත්නයේ මම සරණ යනවායි කියලා අමංසෝන හදවත පසුලෙන්න ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධයකින් යුතුවම සරණ යෑමක් සිදු කරන්නට ඕන. වචන පිට කිරීම නෙවෙයි. වැදගත් වන්නේ වචන පිට කිරීම නෙවෙයි චිත තුළ සිදුවන අර ක්‍රියාවලිය ඇතිවීමයි. සංඝයා කරණ යාමත් එසේමයි. ဒုတိယම්පි කියන දෙවන වරට, තතියම්පි කියන්නේ දෙවෙනි වරට. සරණාගමන සම්පූර්ණං සරණාගමනේ ඉවරයි කියන එක අහම් බන්තේ කියන්නේ අහම් කියන්නේ මම බන්තේ කියන්නේ ස්වාමීනි කියන එක මම ස්වාමීනි කියන එකේ කිසිම තීරමක් නැහැ නිර්ක්තකයි එම නිසා ආම බන්තේ ආයන්නයි මෑන්නයි එහෙමයි ස්වාමීනි ඒකයි පිටවිය යුත්තේ ඊට පස්ව নমස්කාර පාඨය කියනකොට ඒ විදිහට নমස්කාර පාඨය කියන්නට ඕන බුද්ධං සම්ණං ගච්ඡාමි ආදී පද ප්‍රකාශ කරනකොට අමංකවම හද තුලින්ම මේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමක් සිදු වෙන ආකාරයෙන් ඒ සිදු කරන්නට ඕන. ඊට අමතරව අප මේ වචන පිට කරනකොට මහා ප්‍රාණාත් ප්‍රහාණ කීරේව නම් මොනවා නැහැ බුද්ධං සරණං ගච්ඡාමි. සීකං ධම්මං සරණං ගච්ඡාමි. මට ඒව ඇහෙනකොටත් ඇත්තටම කන්න ගන්න ඉරිදි. සමහර විට පංචින් දෙන හාමුදුරුවෝ කියන්නේ එහෙමයි. මේ බුද්ධං කියලා මාප්පන් දහන්න හැකි කෙනෙක් සිටිනම් සද්ද කරන්න. වැච්ඡාමි කියලා මාප්පන් තැන්න සද්ද කරන්න. බැරි කෙනෙකුට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ඉන්න අයට මා හිතන්නේ මේවා පුළුවන්. ඒක නිසා බුද්ධං සරණං වැච්ඡාමි. අර මාප්පන් සද්ද වෙන ආකාරයෙන් කීමයි සුදුසු. එහෙම නැතුව කියවොත් ඒක වෙන තේරුමක් තිබෙන්නේ. පාලි වල තියෙන එක්තරා ලක්ෂණයක් තමයි මහාස්ථාන අසුරක් යෙදුනහම වෙන අදහසක් අල්ප ප්‍රාණ අසුරක් යෙදුනහම තවත් අදහසක්. එම නිසා මේ ශබ්ද පිට කිරීමත් හොඳින් කරනවා නම් හොඳයි. මේ පංචසිත් ගැනීම ගැනයි අපි කතා කරන්නේ. ඊට පස්ව මෙතන හාමුදුරු කියනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නිකාම්ම කියන තමනු පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිව්වේ මොනවද කරන්නේ මොනවද කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ විලාවේ සමාන සමන්තම ප්‍රතිඥාවක් කරගන්න ඕනේ. මේ මොහොතේ පටන් මම සතුන් මැරීමෙන් වළකිනවා. සතුන් මරණයට අනුබල දෙන්නේ නැහැ. සතුන් අන් අය ලබා මරවන්නේ නැහැ කියන. මේ ප්‍රතිඥාව තමා සමාටම කරගන්න ඕනේ. නිකම් බුද්ධාසන මේ පාණාතිපාතා වේරමණී ශික්ෂාපද සමාදියාන් කියනකොටම අනිත් අයත් අර ගිරවුන් කියන්නාසේ පාණාතිපාතා වේරමණී ශික්ෂාපද සමාදියාන් කියන එහෙම කියන්නක් කීම වැඩක් නෙවෙයි. ඒකෙන් ඇති වැඩක් නෑ. එම නිසා මේ ශික්ෂාපද සමාදන් වෙනකොට අවංකවම හදවත ඇතුළෙන්ම ප්‍රතිඥාවක් සමා සමාහටම කරගන්න මම මේ පොතේ පටන් සතුම් මැරීමෙන් වළකිනවය සුරකම් කිරීමෙන් වළකින අය, කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකින අය, බොරු කීමෙන් වළකින අය, ප්‍රහාමෙද පාණයෙන් වළකින අය කියලා. අර ආජීවස්තංග සීලේ සමාදන් වෙනකොට සම්පක්කලාපා වේමනී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සමාදන් වෙන මේ හිස් වචන කතා කිරීමෙන් වළකිනයි කිය. නමුත් ඒක ඒ මොහොතේ පමණයි. ගියාට පසු දේවල් දොරවල් වලට කතා කරන්නේ ඔක්කොම හිස් වචන. සමාටත් වැඩක් නැහැ අනුන්ටත් වැඩක් නැහැ මොළොටත් වැඩක් නැහැ කල්ලටත් වැඩක් නැහැ අයහපතක්ම සිදුවන පාපකාරී අදහස් සමහර විට ලෝකයේ මිශ්‍ර වෙච්ච දෝෂේ මිශ්‍ර වෙච්ච අදහස් එම නිසා ඒ එවැනි ශික්ෂාපද ආරක්ෂා කිරීමට බැරි නම් පංචිල් පද පහවත් ආරක්ෂා කිරීමයි ඉතා සුදුසු වන්නේ මොකද මේ පංචිල් පද ආරක්ෂා කරන්නේ නැතුව අපට මේ නිර්වාණය සාක්ෂාත් කරන්නට යන්නට බෑ. ගමන් කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල නිස්සාය සීලේ පතිත්තාය චත්තාරෝ සතිපට්ඨානේ භාවේති. සීලේ ඇසුරු කොටගෙන සීලේ මත පිහිටලාම මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩන අය සීලේ මත පිහිටලාම සීලේ ඇසුරු කරගෙනම සීලේ වඩන සමාධිය වඩන අය ප්‍රඥාව වඩන අය ත්‍රිශික්ෂා පූර්ණේ කරන අය ඒ අර විසුද්ධි මාර්ගයේ කියන පොත ලිවීම තනිකර ඒක ගාථාවක් අල්ල ඒ ගාථාව පටන් ගන්නකොටම කියන්නේ සීලයේ ආදනම් කරගෙන සීලයේ ඇසුර කරගෙන මේ සමත භාවනා කරනවාය විදර්ශනා භාවනාව කරනවාය කියලා. බුදුරජාණන් වහන්සේ බලකරණීය සූත්‍රය කියලා සූත්‍රයක මේ සවදානවා මහණෙනි මේ ලෝකේ යම් තාක් කර්මාන්ත ඇතනම් යම්සා කම්මාන්ත තියනවා නම් මේ සෑම කම්මාන්තයක්ම පුළුව මත පිහිටා සිදු කරනවා. අන්න එලෙසින්ම මහණෙනි යම් කිසි කෙනෙක් සමාධිය වඩනවා නම් යම් කිසි කෙනෙක් ප්‍රඥාව වඩනවා නම් යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා නම් සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් ජීවු කරනවා නම් මේ සීලයේ මතම පිළිදලා සීලයේ තිකන හිතගෙනමයි ඒක කරන්නේ පොළොව මත සිටගෙන මේ බලකරණීය සම්මාන සිදු කරනවා වගේ එම නිසා අපි පංච සීලයවත් අද වශයෙන් අපේ නිත්‍ය සීලය වශයෙන් ආරක්ෂා කිරීමට අද මේ පින්වත් අද සංසර ගන්නට ඕන. මේ භාවනා පන්තියට සහභාගී වෙලා භාවනාව අන්ත හරියට කරගෙන යනවනම් අප කලින් කියපු විදිහට අපේ සිතේ පිරිසිදු භාවයක් ඇති වෙන්නට ඕන. අපේ තියෙන දුර්ගුණ නැතිමකී ගිවි ගිවි යන්නට ඕන. අපේ තුල නැති ගුණ ධර්ම දවසින් දවස සතියෙන් සවස තව තවත් වැඩෙන්නට ඕන. එහෙම නැතුව අද මෙතන පොඩ්ඩක් අහලා ඊට පසු ඒක අමතක කරලා මේ නිවන් මඟ ගමන් කරන්නට බෑ. එම නිසායි මේ සීලය අවශ්‍ය. ඒක නිසා මේ පින්වත් අය මේ පංච සීලය තමාගේ නිත්‍ය සීලය වශයෙන් ආරක්ෂා කරගන්නට කටයුතු කරන්න ඕන. මේක පමණක් සීල සංවරයට ප්‍රමාණවත් වන්නේ නැහැ. නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් අපි යන්නේ සසර දුකින් මිදීමට නම් අපේ අපේක්ෂාව භයානක සංස්කාරයෙන් ඈතර වීමට නම් අපේ අදහස අපි ඇති කර ගන්නට ඕන ඉන්ද්‍රිය සංවරය මා මේ කතා කරන්නේ සීල සංවරය ගැන බුද්ධ ජීවිත ගත කරන ලෞකික සැප සම්පත් භුක්ති විඳින මේ අයක ඉන්ද්‍රිය සංවරය නිරන්තරයෙන් ආරක්ෂා කරන්නට බෑ ඒක අප දන්නවා මෙතෙන්දී කතා කරන්නේ ඒක නෙවෙයි අපේ සිංහලයේ කතාවක් තියෙනවා මස් ගෑවත් මිනිස්සු බෙල්ලේ බැඳගෙන ඒක කන්නට එපා කියලා. ගෙවි මස් කටත් බෙල්ලේ බැඳගෙන කන්නට එපා කියලා ගමී ගොඩේ කියන කතාවක්. අපි මේ පංචකා වස්තුන් ගෙන් ලැබෙන ආස්වාදයන් වල බැරිලා සිටින්නේ. නමුත් අර බෙල්ලේ බැඳගෙන නෙවෙයි. මස් කනවා කියලා බෙල්ලේ බැඳගෙන නෙවෙයි. අපේ ඉන්ද්‍රිය සංවරයේ තිබෙන්නට ඕන අපට අපේ සිත් තුළ. එහෙම නැත්නම් නිවන් යන්නට බෑ. අපි බලාපොරොත්තු වන්නේ නිවන් යාමට නම් පංචකාමසක භුක්ති විඳින වේලාවට පමණක් ඒක සීමා කරනවා අනමත්‍ය අන්දමින් අපේ චිත්ත තුළ නිරන්තරයෙන් ලෝභ දෝෂයි ජනිතවන්නේ ඒවෙන් අපේ සිත ආරක්ෂා කරගන්නට අනවශ්‍ය අවස්ථාවලදී දකින්න දකිනාය කෙරෙහි බල බලා රාග සිටිවිලි ඇති කර ගැනීම ධර්මිතද හැරියන අරමුණ ඉනේන ආකාරයෙන් දේශ සිටිවිලි ඇති කර ගැනීම වලක්වා ගන්නට අපට පුළුවන් වෙනවා ඒක නිසා මේ පින්වත් අය අද සිතන් මේ ජීවිතේ පුරාම සමාගයේ සිටට තරහසිතක් ආවොත් ඒකමම නැතිපත් කරන්න තරහසිතක් තරහසිතක් තරහසිතක් තරහසිතක් කියලා. ඒක ජීවිතයේ පිටු කරගන්න. එතකොට අර තරහසිත අල්ලාගෙන නැවත නැවත තරහසිත ඇතිලා සිතේ ඇති වෙන දුක නැති කරගන්නට ඒ අපට උපකාර වෙනවා. එයම චිත්තානුපස්සනා භාවනාවක් බවට පත් වෙනවා අප නදනුවත්ම. තරහසිත ඇති වෙනකොටම ඒක සිහිපත් කරන්න මෙන්න තරහසිතක් තරහසිතක් මට අයහපත සඳහා පහළ වෙච්ච දෙයක් මා අපකාරී සිතිවිල්ලක් මා අපායට ඇද දමන ධර්මයක් මා දුකේ ගිල්ලන ධර්මයක් සසරේ බැඳ තමන ධර්මයක් විමුක්තිය සොයන නිවන සොයන මට නිවන් මඟ ගමන් කරන මට මේ තරහසිත මෙලෙසින් ඇතිවීම අහිත කරයි. මේම නිසාම තරහසිත ඇතිවෙච්ච ගමන්ම තරහසිතක් ආව ගමන්ම කල්පනා කරන තරහසිතක් තරහසිතක් කියලා. තරහසිත වෙනම ධර්මයක් තරහසිතක් තරහසිතක් කියලා කීපත් කරන්නේ තමත් සිතකින්. අර තරහසිතක් කියලා කීපත් කරන සිත කුසලයක්. ඒ කුසලයේ ඇති වෙනකොට අකුසලයට දිගින් දිගට ක්‍රියාත්මක වන්නට බෑ. ඒ වගේමයි එදිනෙදා ජීවිතයේදී අනවශ්‍ය අන්දමින් රාග සිතුවිලි, දෝෂ සිතුවිලි දී ඇති වෙනකොටම සිහිපත් කරන්න මෙන්න අනවශ්‍ය රාග සිතක්, රාග සිතක්, රාග සිතක් කියලා. ඒ එන එන සිතුවිලි එතනම එතනම කපකපා කපකපා හරින්නට අපි උත්සාහ ගන්නට ඕනේ අදපටන්. මේක සෑම ගුරු ජීවිතයක් ගත කරන කවර පරාතරයක වෙනකොට උනත් කරන්නට පුළුවන්. බැරි නම් අප ප්‍රකාශ කරන්නේ. මෙහෙම කළොත් අපේ මේ ජීවිතේ සාර්ථක වෙනවා. අපේ ගැටලු निराකරණය කරගන්නට පුළුවන් වෙනවා. අපට අනවශ්‍ය අපි අනවශ්‍ය බැඳීම් වලට අනවශ්‍ය ගැටීම් වලට අනවශ්‍ය ආරවුල් ජීවුල් වලට පැටලීමෙන් අපිට ඈත් කන්නේ ඈත් වෙලා හොඳ ජීවිතයක් ගත කරන්නත් පුළුවන් වෙනවා. නිර්වාණය කෙසේ වෙතත්. එම නිසා අපේ සංවරය අවශ්‍යයි. ඇහෙන් රූප දැකලා ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ. විශේෂයෙන්ම භාවනා කරන කාලය තුල මේක ඉතාමත් අවශ්‍යයි. අර පංචශීලයේ අමතරව ඉන්ද්‍රිය සංවර සීලය නිවන් යෑමට අවශ්‍ය ධර්මයක්. ඇහැට කවර රූපයක් දැකුණත් ඇලීමක් ඇති වෙනවා නම් ඇලීමක් ඇලීමක් ආශාවක් ආශාවක් කියලා සිහිපත් කරන්න තරහක් ගැටීමක් අමනාපයක් ඇති වෙනවා නම් ඒක ඒ ආකාරයෙන් සිහිපත් ගන්න මෙන්න ගැටීමක් මෙන්න ඇලීමක් මෙන්න තරහාවක් මෙන්න අමනාපයක් ආදී වශයෙන් කනට ශබ්දයක් ඇහෙනත් එහෙමයි තරහා අපිට කෙනෙක් බනිනවා බනිනකොට අපිට තරහසිට යනවා ඒ බනින වෙලාවටම මොකක්වත් නැහැ ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා මෙනෙහි කරන්න ජීවිතේට මේක එකතු කරගන්න කෙනෙක් බනිනවා කියන්නේ අන් කිසිවක් නෙවෙයි. ඔහු විසින් ඔහු කෙලසා ගන්නවා. ඔහුගේ සිත දූෂිත වෙලා, ඔහුගේ සිතේ කෙලෙස් පීඩා කෙලෙස් ඇති වෙලා, ඔහුගේකින් අකුසල කර්ම රැස් කරගෙන ඒකාන්තයෙන්ම දුකතිගාමී වෙනවා. අපත් උන් යන රැළියෙම යන්න යන්නට අවශ්‍ය නැහැ. එම නිසා කවුරු හරි බනිනවා නම් ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා සිහිපත් කරන්නත් පුළුවන්. එහෙම සිහිපත් කරනකොට ඒ තුලින් අපට තරහා සිද්ධාන්න ඇතිවන්නේ නැහැ. කවුරුවත් බනිනවා කියන්නේ යන කිසිවක් නෙවෙයි. මේ ශබ්ද මාත්‍රයක් ඇති වී නැති වී යනවා. ඒක අපි කණේ වදිනවා. ඒක දැනගන්න සිතක් ඇතිලා නැතිලා යන ඔච්චරයි. එතුමනයි ඉතින් ඕකේ අල්ලන්නට දෙයක් නැහැ. නුගත්කම නිසායි මේවා අල්ලාගෙන පැටලෙන්නේ. එම නිසා අනත කවර සද්දයක් ඇහුණත් අනවශ්‍ය අන්දමින් ඇලීම් ගැටීම් ඇති වෙන්නට ඉඩ නොදී කන ආරක්ෂා කරගන්නට ඕන. විශේෂයෙන්ම මේ භවනා කරන මුළු කාලය තුළදීම මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කරගන්නට ඕන සංවර කරගන්නට ඕන මේ සංවර වීම ජීවිතයට ටිකින් ටික ටිකින් ටික එකතු කරගන්නට ඕන නිවන් යෑමට නම් ඒ තුළින් අපට පුළුවන් සීල සංවරය ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ මෙලෙස ධාතාවක් දේශනා කරනවා චක්කුණා සංගරෝ සාධු සාධුසෝ තේන සංගරෝ ගානේන සංගරෝ සාධු සාධු ජීවාය සංගරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංතෝ භික්ඛු සබ්බ දුක්ඛා සමුච්චිතී මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධාතාවක් ධර්මපදයේ සඳහන් වෙන සක්ුණා සංවරෝ සාදෝ එහෙන් සංවර වීම යහපත් සෝතේන සංවරෝ සාදෝ කණ තුලින් සංවර වීම යහපත් ඒ වගේම ගහණේන ජීවහාය නාසයෙන් සංවර වීම දිවෙන් සංවර වීම යහපත් කායේන සංවරෝ සාදෝ කය සංවර කර ගැනීමත් යහපත් වා සාදු වාචාය සංවරෝ වචනය සංවර කර ගැනීම ඉතා යහපත්. අපි වචන සංවර කර ගන්නට ඕන. සම්ප්‍රප්‍රලාප දුඩනවා නෙවි. අනන්ත දෝෂාරෝපණය කරනවා නෙවි. අපට යහපත් වචන කතා කරමින් අපේ කට සංවර කර ගන්නට පුළුවන් වෙන්න ඕන වචන මනසා සංවරෝ සාදු මනස සංවර කරගන්නවා. අනිත් පැයට විනිශ්චය කරන්නේ නැහැ. අනිත් පැයට ශාප කරන්න යන්නේ නැහැ. අපේ විමුක්තිය අපි ලබා ගැනීමට යනවා නම් අපේ මනස අපි ආරක්ෂා කරන්නට ඕනේ. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු කය සංවර කරගන්නටත් ඕන වචනේ සංවර කරගන්නටත් ඕන මනස සංවර කරගන්නටත් ඕන සාදු සම්බත් සංගතෝ හැම ආකාරයකින්ම සංවර වීමේ සාමත්ම මනමි ඊතාමත්ම යහපත් සබ්බත් සංතෝ භික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චතු මේ ආකාරයෙන් සම්පැත්තෙම සංවර වෙච්ච පුද්ගලයා සබ්බ දුක්ඛා පමුච්චතු සියලු දුකින් මිදෙනවා නිවන සාක්ෂාත් කරනවා මේ බුදුරජාණන් වහන්සේ අප කෙරේ කරුණාවෙන් අපට නිවන් මඟ පෙන්වා දීමට අප අපේ සසර ගමන නතර කිරීමට අපේ මේ දුකින් ඈත් කළ විමුක්තිය ලබා දීමට කාර්මික වශයෙන් පෙන්වා දුන්න අනුශාසනයක්. ඒ අනුශාසනා පැත්තකට දීච කරලා අපට ඕන විදිහට කටයුතු කරලා මේ නිර්වාණය අවබෝධ කරගන්නට බැහැ. එම නිසා දැන් ප්‍රයත්න ගත වූ නිසා මේ දේශනාව මෙතනින් අපි නිම කරන්න අප මේ කීවේ මේ පස්ව කීව කතාවේ කලින් කියපු කතාවේ සාරාංශය කීවා දැන් කීවේ මේ අපේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් පුළුවන් තරමින් සංවර කරගන්නට ඕනේ නිවන් යන්නට නම් ඒ තුළින් සීල සංවරය ඇති කරගන්නට ඕනේ විශේෂයෙන්ම භාවනා කරන කාල පරිච්ඡේදයේ තුලදී මේ භාවනා කරන දවස තුලදී මේ සංවර වීම ඉතාමත්ම අවශ්‍යයි කියන එක ඊට පසුව අපි සති සංවරය ගැන ඥාන සංවරය ගැන සම්ප සංවරය ගැන ප්‍රඥා සංවරය ගැන කතා කරනවා ඊළඟ සෙනසුරාදාට ඊට පසුව අර සහාන කිරීම සඳහන් වශයෙන් විස්කම්බන වශයෙන් සම්ච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණ කිරීම කටයුතු ගැන කතා කරනකොට අපේ කතාව නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම භාවනාවට යොමු වෙනවා ඇති. එතකොට භාවනාව පිළිබඳ කටයුතු අපි ඉදිරි දේශනාවලදී ඉදිරිපත් කරනවා. අද ඒක කාල සීමාව නැහැ, අවකාශ නැහැ. ඒ නිසා භාවනාව දැන් මේ පින්වත් අය මෙතන ඉඳලා 10 වෙනකම් භාවනා කරන අපි 10ට මෙතෙන්ට පැමිණෙනවා. පැමිණෙන ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඊට පස්සේ වසන ප්‍රශ්න වල පිළිතුරු දීලා යම් කෙනෙකුට ආපසු යන්නට අවශ්‍ය නම් යන්නට පුළුවන් නැත්නම් 4 වෙනකම් භාවනා කරන්නට පුළුවන් 12 මාට නැවත මේ අමා පැමිණීමට අදහස් කරනවා නැවත 3 මාට එනවා අවසාන වශයෙන් පුළුවන් ශාසනාවක් කිරීමට එම නිසා මේ පින්වත් අය අතර සිටිනවා නම් භාවනා කරලා පළපුරුදු අය බොහෝ අය මේ මා හිතන හැටියට භාවනා කරලා පළපුරුදු අය මේ කය ඇතුළතදී ඒ අය සමාත සුපුරුදු භාවනාවේ නිරතවන්න. අපි භාවනාව ගැන ඉදිරියේදී කටයුතු විස්තර කරනවා. අද අලුතින්ම පැමිණි අය සඳහා ඉතාම සුළුවෙන් ආනාපාන සති භාවනාව පිළිබඳව හින්දීන් හැකලින් භාවනාව පිළිබඳව කරුණු කීපයක් පමණ ප්‍රකාශ කිරීමට දැන් අදහස් කරනවා. අපි පූර්ව කෘත්‍ය කරනවා කියන්නේ භාවනා කිරීමට ප්‍රථමයෙන් කළ යුතු කොට වැඩවලටයි පූර්ව කෘත්‍ය කියන්නේ. ඒ පූර්ව කෘත්‍ය කරලා ඉවර වුණාට පසුව කලින් භාවනා කරලා පළපුරුදු අය සමාධියේ භාවනාවේ නිරසවන්න අන් අය විසින් මා කියන විදිහට එක්කෝ ආනාපාන සති භාවනාවේ නැත්නම් පින්බීම නැතිනම් භාවනාවේ නිරසවන්න 9යි කාලයේ සිට දහ මාර්ග දක්වා අර කුටි ඉස්සරහා තියෙන කුටියට හාමුදුරු කෙනෙක් පැමිණෙනවා ආධුනික අයට අලුතින්ම පටන් ගන්න අයට භාවනා කියා දීමට සවස් එකහමාර සිට දෙකහමාර දක්වා තවත් වෙනත් හාමුදුරු කෙනෙක් එන කුටියටම පැමිණෙනවා ඒ අයට කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා දක්ෂය ඒ අය එනවා මේ ආධුනිකයට භවනා උපදෙස් දීමට. එතකොට මේ ආධුනිකයන් විසින් පිළිපැදිය යුතු දේවල් මේයි මේවයි. භවනා ගැන කීයක කරුණු අනා ඉදිරි දේශනාවලදී අපි ප්‍රකාශ කරන්නේ. පෝර කුටි කරලා නිම වුණාට පසුව ආනාපාන සති භාවනා කරන කෙනෙක් සිටිනා බුද්ධෝ ධම්මෝ සංඝෝ කියන වචන තුන නැවත නැවත විනාඩි 15ක් අතර සිහිපත් කරන්න. බුද්ධෝ ධම්මෝ සංඝෝ බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ විදිහට විනාඩි 15ක් පමණ සිහිපත් කරලා අර ධම්මෝ සංඝෝ කියන වචන දෙක සිහිපත් කරන්නේ නැතුව බුද්ධෝ කියන වචනේ පමණක් සිහිපත් කරන්න බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ ආදී ඉතා දීගෙන් සිහිපත් කරන්නේත් නෑ ඉතා හිමින් සිහිපත් කරන්නේත් නෑ පරමක සාමාන්‍ය මඳහත්යේ දෙකින් සිහිපත් කරන්නේ මේ කරන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි අපේ අර දුගුණ සිට මේ කර්ම කරා දුවන සිත සමාධිමත් කිරීමට උපකාරයක් වශයෙන් මේ පරිකර්ම වචනයක් පාවිච්චි කරන්නේ. මෙහෙම පාවිච්චි කරන වචනේට කියන්නේ පරිකර්ම වචනේ කියලා. භාවනාව කිරීමට ප්‍රථමයෙන් යොදා ගන්නා වචනයටයි පරිකර්ම වචනේ කියන්නේ.